ඊළඟට ලස්සන සූත්‍රයක් තියෙනවා. සත්තු සාසන සූත්‍රය. අපි මං හිතන්නේ අද ඔබ උදේ නෙමෙයි ඊයේ දේශනාවේදීත් අපි ඔය කාරණාව කතා කරා. මොන බලන්න මේ කාරණාවේ සවැත් නුවර නිදානේ. උපාලි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කවුද පින්වතුනි මේ අර සාක්‍ය රජවරු වෙනකොට සාක්‍ය රජවරුන්ගේ කරණමෑමියා. එතකොට ඒ කරණමය මේ තමයි ඉස්සෙල්ලම අහන කරන්නේ. එතකොට දැන් මේ කවුරු ගැනද මේ උපාලි ස්වාමීන් වහන්සේ ගැන කවු කොයි වගේ කෙනෙක්ද? උපාලි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි පළවෙනිම ශ්‍රාවක ගණයට අයිති කෙනෙක්. නිකන් කෙනෙක් එහෙම නෙමෙයි ඈ. පළවෙනිම ශ්‍රාවක ගණයට අයිති කෙනෙකු උපාලි ස්වාමීන්. දැන් ඒ ස්වාමීන් වහන්සේ තමයි මේ අහන්නේ ප්‍රශ්නේ. අතකෝ ආයස්මා උපාලි යේන භගවා තේන උපසංග උපාලි ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කළා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට කාරණාවක් භාග්‍යතුන් වහන්සේට උපාලි ස්වාමීන් වහන්සේ වදාරනවා සාදු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශිතුං යං අහං භගවතා ධම්මං සුත්වා ඒක ඒකෝ උපකට්ඨෝ අප්පමත්තෝ ආතාය පහිතත්වෝ විහෙරියන්ති සාමාන්‍ය භික්ෂුවක් අහන කාරණා මොකක්ද අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා. කෙටියෙන් ධර්මයක් දේශනා කරනවා නම් හොඳයි. ස්වාමීනි මම මේ ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් යුක්ත වාසය කරනවා. දැන් උපාලි ස්වාමීන් වහන්සේ අන්න ඒක තමයි ඉල්ලන්නේ. දැන් උපාලි ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද පින්වතුනි? මම ආයෙ මුලින් මතක් කරලා දෙන්නම්. හජ කුමාරවරු එක්ක පැවිදි වෙච්ච ප්‍රධාන ශ්‍රාවකෙක්. ඒ ස්වාමීන් වහන්සේට මේ කියන්නේ අනිත් අයට එහෙම නෙමෙයි ඒ ස්වාමීන් වහන්සේට. ඔන්න කෙටියෙන් කියන ධර්මය. දැන් අපට කෙටියෙන් කියන ධර්මයකට අපට මතක් වෙන්නේ පංචපාස්කන්ධය ගැන පටිසම අපට මතක් වෙන්නේ අර වචන ඵල හිලව්වනේ. නැද්ද? වචන ඵල හිලව් මතක් වෙන්නේ. ප්‍රතිපදාව ඉක්මවීම නෙමෙයි. දැන් ওই වචන ඵල හිලව් දන්නවනේ උපාලි ස්වාමීන් වහන්සේ. වචන ඵල හිලව් දන්නවා. එතකොට බුදුරුවන්ගේ ශාසනයේ දෙන ධර්ම ප්‍රතිපදාව මොකක්ද? සක්කාය නිරෝධ ප්‍රතිපදාව. ලෝකයෙන් ඈතරන ප්‍රතිපදාවක්. ඔන්න පැහැදිලි කරනවා යංකෝතං උපාලි ධම්මේ ඥානීයාසි. උපාලි යම් ධර්මයක් ඔබ දන්නවනම්. දැන් මේ කවුද? දැන් උපාලි ඊට කලින් මොන හරි ධර්මයක් ඉගෙන ගත්තද? හොඳට හිතන්න. උපාලි භික්ෂුව දැන් වෙන කොහේ හරි මහාන වෙලා හිටපු අයෙක්ද? නෑ. උපාලි භික්ෂුව වෙන තීර්ථකයෙක් එක්ක හිටියද? නෑ. උපාලි භික්ෂුවට දැන් කර්මය මේක නිසා වෙන වෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බද? ඒත් නෑ. උපාලි භික්ෂුව දැන් කාගේ දේවල් ඉගෙන ගත්තේ සාසනයට ඇවිදිලා වෙන අන්‍යයන්ගේ දේවල් ඉගෙන ගත්තද ඒත් නෑ. ඉතින් උපාලි භික්ෂුව දන්නේ කොයි ඒවද? ධර්මය කියලා මොනවද දන්නේ උපාලි භික්ෂුව? ඒ සාසනයට ඇවිල්ලා ඉගෙන ගත්ත ඒවා නේද? වෙන මොකක්ද දන්නේ නෑනේ. මේ උපාලි භික්ෂුව ගැන කියන්නේ අපි ගැන එහෙම නෙමෙයි. අපට එහෙනම් කොහොම වෙයිද? ඒකෝතුවන් උපාලි ධම්මංජ උපාලි ඔබ මොන හරි ධර්මයක් දන්නවා නම් ඉමේ ධම්මා ඒ ඔබ දන්න ධර්මයේ ඒ ධර්මය න ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තිති ඒකාන්ත වශයෙන් නිබ්බිදා විරාග නිරෝධ උපසමය අභිඤ්ඤාය සම්බෝධ නිබ්බාන පිණිස පවතින්නේ නැත්තම් ඒකාංශේ උපාලි දහ ඔබ මෙහෙම දරා ගන්න කියනවා නේසෝ ධම්මෝ මේ ධර්මයේ නෙවෙයි නේසෝ විනයෝ මේ විනය නෙවෙයි නේසෝ සත්තු සාසනන්ත මේ සාස්තු සාසනය නෙවෙයි යේචකෝතං උපාලි යම් කිසි විදියකින් උපාලි ධම්ම ධර්මයක් ඔබ දන්නවනම් ඒ ධර්මය ඉමේ ධම්මා ඒකාන්ත නිබ්බිදා ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ උපසම්මේ සම්බෝධායි අභිඥාය පිණිස පවතිනවනම් ඒකාන්සු අන්න ඒක දැනගන්න උපාලි මොකද්ද මෙයයි ධර්මයේ මෙයයි විනේ ඔන්න කෙටි අනුශාසනාව හිතන්න හොඳට දෙයක් තියෙනවා නේද ඇයි දැන් මේ කාටද කියන්නේ දැන් දැන් අපි හිතමු දැන් වෙන තීර්ථකත්වයකින් ආව කෙනෙකුට නම් සාමාන්‍ය ධර්මයක් කො විනාය දන්න එකක් හරි හිතා ගන්න පුළුවන් නෙවෙයි නේද? දැන් උපාලි කියලා කියන්නේ වෙන තීර්ථකත්වයකින් ආව කෙනෙක් නෙවෙයි. සේවකයෙක්. රජකුමාරවරුන්ගේ කරණවැමියා. වෙන ඉගෙන ගැනීමුත් නැහැ. ඒතකොට දැන් රජකුමාරයා කරණවැමියා වෙච්ච මේ උපාලි ශාසනය මහාන වෙනකොට වෙන මොකක්වත් ඉගෙනගෙන තිබ්බද නැහැ. දැන් ඉගෙන ගත්තේ කොහෙට ඇවිදින්නද? මේ මහානකමට ඇවිදින්න මේ ධර්මයට ඇවිදින්න. වෙන ඉගෙන ගත්තේවත් නේද? නැහැ. ඔබාලි දැන් ඔබ මොන හරි ධර්මයක් ඉගෙන ගත්තානේ. ඒ ධර්මය දැන් ඒ ඉගෙන ගත්ත ධර්මය මේ කාලෙට නම් කවර කතාවද? මේ ඉගෙන ගන්න ධර්මයන් එහෙනම් ධර්මයන් මේ මේ සමාජයේ එහෙනම් අපි හොඳයි ගැළපෙනවා තේරෙනවා හරීම සුන්දරයි කියලා මේ ඉගෙන ගන්න ඒවා නිකම්ම විසික් කරන්න තියෙන්නේ. මේ උපාලි භික්ෂුවට මේ කියන්නේ. උපාලි අන්නේ ධර්මයේ ඒකාන්ත නිබ්බිදා විරාගයේ Nirodhe සංසිදීම් විශේෂ අවබෝධයේ පිනිස අභිඥාව විශේෂ ඥානීය අවබෝධයේ පිනිස පවතින්නේ නැත්නම් උපාලි දරා ගන්න කියනවා ඒක මේ ධර්මයේ නෙවෙයි නේසෝ ධම්මෝ නේසෝ විනයෝ මේක විනය නෙවෙයි නේතං සස්තු සාසනෝ මේක සාස්තු සාසනේ නෙවෙයි එහෙනම් අද ගත්තොත් ඉතින් ඔක්කොටම කොච්චර අතහරින දේවල් තියේද නේ හොඳට දැනගන්න දැන් මේ කියන කෙනා එක බලන්න මේ කියන්නේ උපාලි එක්ක උපාලි දන්න දේ එක්ක මේ කතා කරන්නේ උපාලි භික්ෂුව දන්න කාරණාව ඒකාන්ත වශයෙන්ම නිබ්බිදා විරාග නිරෝධ වූපසම අභිඤ්ඤා සම්බෝධාය නිබ්බානාය පිණිස පවතින්නේ නැත්තම් ඔබ දරාගන්න එක ධර්මයේ නෙමෙයි විනය නෙමෙයි සාස්ත්‍ර සාසනේ නෙමෙයි කියලා. ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ වූපසම අභිඤ්ඤා සම්බෝධාය නිබ්බානාය පිණිස තියෙනවනම් ඒක සාස්ත්‍ර සාසනේ කියලා දරාගන්න. දැන් බලමු අපි අර ඒ නිබ්බිදා කියන වචනේ නිබ්බිදා කියන එක මොකක් එක්කද කතා කරන්න තියෙන්නේ? තව කවුරු හරි සාස්ත්‍රු කෙනෙක් කියන එකත් එක්කද නෑ අපේ තථාගතයන් වහන්සේ කියන එකයි. මොකද තථාගතයන් වහන්සේ නිබ්බිදාව පෙන්වන්නේ. යතහබුත ඥානියයි නිබ්බිදාවයි. යතහබුත ඥානිය කියන කාරණාව එක්ක නිබ්බිදාව. යතහබුත ඥානිය මොකද්ද තියෙන්නේ? යථාර්ථයේ යෙදීන් දකින්නට මොකද සිද්ධ වෙන්නේ? සොකියත් එක්ක තන් නීතමම නේසමස්සින මේසවත්තාත කියන කාරණා නිබ්බිදාව කියන්නේ නේ. ඒකත් එක්ක යථාබුත ඥානිය දෙන්නේ. ඒ යථාබුත ඥානියත් එක්ක තමයි නිබ්බිදාව. අන්න එහෙනම් තමා කියන කාරණාව නොයෙදෙන ගතියනේ. තමා කියන කාරණා නොලැබෙන ගතියනේ. මෙන්න මේක එක තමයි පිංගතුනි නිබ්බිදාවේ දෙන්නේ ඈ. ඊළඟට විරාගය කියන්නේ රාගයේ ඉක්මවීම. රාගයේ ඉක්මවලා විතරග්‍රග බව ලැබෙනවා කියන එක නෙමෙයි. රාගයේ ඉක්මවීම ධර්ම ස්වභාවකේ කතා කරන්නේ. රාගයේ ඉක්මුණා. අන්න ඒ තව කෙනෙක් එක්ක ලබන එකක් හැටියට නෙමෙයි. දැන් මේ කතා කරන කාරණාව බලන්න ඒ දැන් ඉගෙනගත්ත කාරණාව එහෙම එකක්ද කියලා. ඒ කියන්නේ තමා කියලා හම්බ නොවි ඉක්ම වෙන එකක්ද කියලා. තමා කියලා හම්බ වෙලා ලැබෙන එකන් ආ ඒක අතහරින්න සාස්ත්‍ර සාසනෙ නෙමෙයි කියලා. මේ බුදුරණවහන්සේ දාරන්නේ. ඒක අතහරින්න ඒක සාස්ත්‍ර සාසනෙ නෙමෙයි. ධර්ම විනී නෙමෙයි ඒක. තමාට මොන හරි හම්බ වෙනවා නම් ඒක අතහරින්න. ඒ තමා කියලා නොලැබී ඉක්ම වෙනවනේ ආයක සාස්ත්‍ර සාසනෙ. ඒක ධර්ම විනී. ඊළඟට යමක ගිලගෙන ඉන්නවා නම් බැහැගෙන ඉන්නවා. ආ ඒක නෑ සාසනෙ නෙමෙයි. ඊළඟට Nirodhe. Nirodhe කියලා කියන්නේ පින්වත්තුනි නැතිවීම කියන එකනේ අපි කතා කරලා තියෙනවනේ. Nirodhe කියලා කියන්නේ මොකක් එකද? හට නොගැනීම තන් ඉක්මවීමක්, හට නොගැනීමක්. යථාර්ථය දකිනකොට අන්න ඒක උපසමයේ සංසිදීම. එතන පළවෙනි එක නිබ්බිදා කියන එකත් එක්ක නැත්නම් අපි අර උපසම කියනවා අපට සංසිඳනවනේ සංසිඳනේම තව තව තියෙන හැබැයි නිබ්බිදාව කියන එකත් එක්ක බලන්න ඕනේ. උපසමයත් බුදුරණවහන්සේ පෙන්නපු එකත් එක්ක බලන්නට ඕනේ. අභිඥායි විශේෂ ඥානීය පිණිස. දැන් තියෙන එකක් න ะ තියෙන කන විශේෂ ඥානයක් වෙන්නේ නැහැ. අවබෝධයට හේතු වෙන්න නිවීමට පවතින. එහෙම නැති එහෙම නැති දෙයක් උපාලි ඔබ දන්නවා නම් ඒක අතහරින්න. ඒක ධර්මයේ නෙමෙයි විනය නෙමෙයි ශාස්ත්‍ර ශාසනය නෙමෙයි. දැන් අපි අපට ගන්න ඕක. අපි අපට ගන්න තම තමන්ට ගන්න. උපාලි භික්ෂුවට ඕක කිව්වනම් ආය අපි ගැන හිතන්නවත් දෙයක් නැහැ නේද? උපාලි භික්ෂුවට ওই කතාව කිව්වනම් අපි ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඇයි අපි මේ රිංගගෙන පළපතියන් වෙලා බැහැගෙන ඉන්නේ? ඇයි අපට ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදය පිළිගන්න බැරි? ඇයි අපට ශාස්ත්‍රඥ වහන්සේගේ යාඥා මේ මේ මේ පෙන්නන අවවාදය පිළිගන්න බැරි? ඒ ආඥාවට යමු වෙන්න බැරි. ශ්‍රද්ධා නැති නිසා නෙමේද? ශ්‍රද්ධා නැති නිසා. එක නිසා යම් ධර්මයක් ඉගෙන ගත්තද දැන් එතකොට මෙතනදිම තේරුම් ගන්න පුළුවන් මේ ඉගෙනගත්තේ ධර්මයේ වෙන කොතනකින්වත් නෙවෙයි. ජීවමාන බුදුරන් වහන්සේ වැඩ සිටිද්දී ඒ ශ්‍රාවකයොත් එක්ක ඉද්දී ඉගෙනගත්ත කාරණාව එක්කයි මේ කියලා දෙන්නේ. එහෙම නැති මේ කාලය ගැන කතා කරන දෙයක් නැහැ. ඒ නිසා මෙන්න මේ දේශනාව බලන්න හොඳට. මේකේ තියෙන කාරණා හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන බුදුරන් වහන්සේට නැමෙන්න. කල්යාණ මිත්‍රට නැමෙන්න. අපි දන්න ඔක්කොම සුන්නත් දූලි කරලා විසික් කරලා දාන්න. දාලා යමු වෙන්න. එහෙම යමු නොවුනොත් ඉතින් අපරාධයක් වෙනවා. යමක් ඒකාන්ත නිබ්බිදා විරාගය. දැන් ඒකාන්ත වශයෙන්ම කියලා කියනම ඒකාන්ත. ඒක මතක තියාගන්න. ආ මේක කලකිරෙයි. මෙහෙම වෙයි. දැන් අපිට දැන් ඒකාන්ත නොවෙනකොට ඔන්න අපිට ටිකක් හම්බ වෙනවා තේරෙනවා ආ නෑ මෙහෙම හම්බෙන්නෙත් නෑ. එහෙම ඒව නෑ. ඒකාන්තයෙන්ම. ඒකාන්තයෙන් පින්වතුනි දෙන්නට ඕනේ. ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ රූප සමේ දෙන්නට ඕනේ. ඒකාන්තව වෙදින් නැත්නම් එතන සාස්තු සාසනයේ නැහැ. මම නෙමෙයි කියන්නේ තථාගතයන් වහන්සේ උපාලි භික්ෂුවටයි කියලා දෙන්නේ. ඒ තමයි සත්තු සාසන. ඒකේ නම සත්තු සාසනේ. මම අර උපාලි සූත්‍රයේ කීක උපාලි ස්වාමීන් වහන්සේ කියපු එකක් නිසා ඒක කියවුනේ. සූත්‍රේ නම සත්තු සාසන. ශාස්ත්‍රෝ ශාසනය කියන්නේ මොකද්ද කියන එක ඔන්න ඉස්මතු වෙනවා. අපිට දැන් මෙතන එන අපට ඕනම කෙනෙකුට මනින්න මිම්මක් තියනවා නේද? ධර්මයේ මොකද්ද විනය මොකද්ද කියන්නේ. ශාස්ත්‍රෝ ශාසනය මොකද්ද කියන්නේ. ඕන කෙනෙකුට මනින්න මිම්මක් තියනවා. ඔය කරුණ නැත්තම් ඕනකට අතහරින්න තියෙන්නේ. අයි ශාස්ත්‍රඥ වහන්සේගේ නෙමෙයි. නැත්තම් පින්වතුනි අපි කවදාවත් අඩුම සද්ධා මාත්‍රයටවත් යන්නේ නැහැ. සද්ධා මාත්‍රය සරණ යෑම කිසි දෙයකට යන්නේ නැහැ.